ශික්ෂා වර්ග 10ක් විසුද්ධි මාර්ගය දක්වා තියෙනවා. ඒ 10න් මෙයට අවශ්‍ය වන්නේ මෙත්තා මුදිතා කරුණා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ විස්තර කරන තැන බ්‍රහ්මයේ ඒ උපේක්ෂාව. එතකොට උපේක්ෂා වේත්තේ අසු විදිහට සියලුම සංස්කාර ධර්ම ටික. සියලුම සංස්කාර කියනකොට තමන්ගේ පංචස්කන්ධ ලෝකයක් ඇතුළත බාහිර පංචස්කන්ධ ලෝකත් එක්ක තමන්ගේ තාත්තා වෙන්න පුළුවන් අම්මා වෙන්න පුළුවන් සහෝදර සහෝදරිය කාම්පුෂේ භාර්යාවෙක් කවරෙක් හෝ දෙවියෙක් බ්‍රහ්මෙක් මාරේ අමනුෂ්‍යය කොන කෙනෙක් කිය හැකිනේ සත්‍යය. ඒ වගේම අදී සංස්කාර ධර්ම ලෝකේ අනන්තවත් තියෙනවා. මේ අදී දේව තමන්ගේ දෙයක් වෙන්න පුළුවන් අතුරු දෙයක් වෙන්න පුළුවන් ඕනෑම කෙනෙකුගේ දෙයක් වෙන්න පුළුවන්. මේ සෑම දෙයක් කිරීම මදහස් සිත ඇති කරගන්න ඕනේ මදහස් සිත ඇති කරගත්තේ නැත්නම් වෙන්නේ ඒ අරමුණු හමු වුණාට පස්සේ ඒ තුලින් වේදාකාර චිත්ත සංස්කාර ධර්ම දරන්නට පටන් ගන්නවා ඒ චිත්ත සංස්කාර ධර්ම ගැලීම කියන්නේ කෙලින්ම දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙනවා ඒ තුළින් නැවත නැවත දුකට පත්වන්නට සිදු වෙනවා උපේක්ෂාව ඇති කර ගන්නට බලාපොරොත්තු වෙන කෙනා විසින් උපේක්ෂා නොවීමේ කියන ආදීනෝ පළමෙන්ම ඉතා පැහැදිලිව තේරුම් ගත යුතුයි නැත්නම් උපේක්ෂාවෙන් ඉන්න කටයුතු කරන්නේ නැහැ. ඒක කෙනෙක් අපිට දෝෂාරෝපණය කළා, විවේචනය කළා, අපිට නිඳා භාෂ කළා. එහිදී යථා තත්ත්වයේ බොහෝ දෙනෙකුට යථාපරේ තේරුම් ගන්නට බැහැ. ශබ්ද මාත්‍රය ඇති වුණා නැති වුණා, කණේ වැදුණා, දැනීමක් ඇති වුණා නැති වුණා එච්චරයි. ඒ මට දැන්නා මට කළා මාව විවේචනය කළා කියලා වැඩි දෘෂ්ටියක එල්බගත්තට පස්සේ ඉතින් ඔකට ප්‍රතික්‍රියා දක්වන්න පටන් ගන්නවා කායික වශයෙන් සමහර වාචික වශයෙන් සමහර එහෙම නැතිනම් මානසික වශයෙන් මේ මානසික වාචික කායික වශයෙන් ක්‍රියාත්මක වන ඒ ප්‍රතික්‍රියාවන් තුළින් සිදුවන්නේ කර්ම රැස් වීමයි එවැනි දෙයක් මරණ මොහොතේ සිහිපත්වොත් එහෙම අනිවාර්යයෙන්ම නැවත උපදීමක් සිදු වෙනවාමයි තවත් මේ කෙනෙක් ඒකයි එවැනි කර්මය මරණ මොහොතේ සිහිපත් වන දුලතිගාමී වෙනවා අපසල පාක්ෂික ඒ අපසල විතක්ක නිසා ඒ ස්ථානීය ඊට අමතරව තමන්ගේ සුදුසුල පවත්නා වූ ශාන්ත භාවය නිවුණු භාවය සැනසුණු ස්වභාවය සංපස් ස්වභාවය මේ ඔක්කොම නැති වෙන උපේක්ෂා නුනාට පස්සේ ඒ උපේක්ෂා වෙන්නේ නැතුව වුණාට පස්සේ මේක ආකාර වාචික ක්‍රියා කලින් කිව්වසේ සිදු කරනවා විතරක් නෙවෙයි මානසික වශයෙන් තමන් පීඩනයකට දුකකටපත් වෙනවා ඒ සිදුවෙන් සිදු වුණාට පස්ව එහෙම දෙයක් සිදු වුණා මෙහෙම දෙයක් සිදු වුණා මෙහෙම දෙයක් සිදු වුණා කියලා විශේෂයෙන්ම කර්මය ගැන අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුතු උපේක්ෂාව ඇති කරගන්න බලාපොරොත්තු වෙන අවශ්‍යයි මේ ලෝකය කියන්නේ කර්මයක පිහිටා සිටින කෙනෙක්. මුළු විශ්වයේ යන්තා සත්ව සිටිනවා. මේ ලෝක ධාතු විතරක් නෙවෙයි යමකේ අනන්ත ලෝක ධාතු තියෙනවා. මේ සෑම ලෝක ධාතුකම යන්තා සත්ව කොටසෙන් සිටිනවා දෙවියෝ වේවා, බ්‍රහ්ම වේවා, මාර්ය වේවා, අමනුෂ්‍ය වේවා, මිනිස්ය වේවා, නීතිගත සතුන් වේවා, සිතන වේවා මේ සෑම කෙනෙකුම ඒ සත්‍යයටම ආවේනිකෝ ඌගේම කර්ම ඒකකයක්. මගේ කර්මය මට ඵල දෙනවා විනා මගේ අම්මටවත් තාත්තටවත් සහෝදර සහෝදරියකටවත් නෑදෑ හිතෙනවා මගේ කර්මය මා වෙලා යන්නේ. කර්මයේ තියෙන විශේෂ ලක්ෂණයක් ඒක. මගේ කර්මය තව කෙනෙකුට මා වෙන්නේ නෑ. මෙච්චර ලෝකේ ධනගහනයක් සත්ව කොට්ටාසයන් ඉදිරියට තිස්සේ ඒ පුද්ගලයාට ආවේනිකෝ කර්ම ශක්තියෙන් ඒ පුද්ගලයාම තමයි අත්දකින්න සිදුවන්නේ. ඒක නිසා කල්පනා කරන්න ඕනේ තමන් මේ ලෝකයට ආවේ ඒ වගේම මේ ලෝකයේ සියලුම මනුෂ්‍ය මේ ලෝකයට ආවේ ඒ අයගේ ප්‍රතිසන්දි විපාකයේ ගෙන දුන්න කර්ම ශක්තිය නිසා. තමන්ගේ කර්මයක් නිසා නෙවෙයි. ඒ අය සැප හෝ දුක් විඳිනානේ ජීවිතේදී ඒ සැප හෝ දුක් විඳින්නේ කාගයක් කරදේශා නෙවෙයි ඒ අය කරපු කර්ම වල විපාක ශක්තියෙන් වශයෙන්. කුසල කර්ම කළා අය සැප විඳිනාදී අපේ කර්ම කරන ප්‍රයත්නය දුක් විපාක විඳින්නට සිදුවේ. ලෝකයට බොහෝ දෙනෙක් වැඩි පටවන්න හදන්නේ තමන්ගේ වරද දක්නට බෑ දක්නට බෑ ඒක නිසා ලෝකයේද වැරදි පටවනවා නමුත් තමන් දකින්නට ඕනේ කවුරු හරිව තමන්ට අනිෂ්ට විපාක දෙන්න දෙන කරුණ කරුණක් ආවා ඒ සෑම එකක්ම තමාගේ කර්ම ශක්තියට අනුකූලව සිදුවන බව ඒක නිසා ලාභාලාභී අත්සාස නින්දා ප්‍රශංසා සැප දුක් ආදී අසලෝක ධර්මයන් බුදුනත් කරකි කරකි යනවා සතේ බුදුනත් එහෙමයි රහතනත් එහෙමයි අනිත් ලෝක සත්‍යයන් කියන්නේ දෙයක් නෙවෙයි. ඒක නිසා මේ අත්ලෝක ධර්මයන් පිළිබඳව සමාන නැදහස් එකක් ඇති කරගන්න ඕනේ. මෙහිදී විශේෂයෙන්ම ඒ පුද්ගලයාගේ කර්මයට අනුව ඒ පුද්ගලයා සපහෝ දුක් වෙන ආකාරයේ තේරුම් ගත යුතුයි. තමන්ගේ ක්‍රියාවන්ට පුළුවන් ක්‍රියාවක් යම් කිසි අසනීපයක් සිදු වනවා නම්, උත්තරේ මාක් සිදු වනවා නම් අංශ භාගයෙන් තත්ත්වයක් ඇති වුණා නම් ඒ ඇතිවුණේ යකන්න දකුස කම්මික විපස්සතිය වශයෙන්. අතීත භවයකදී අතීතය කියන්නේ මේක තත්ත්වයකට තැනයකට තෙලක් අතීතය. මේ ජීවිතේ හෝ අතීත භවවලදී සත්‍යයන්ට හිරිහැර කරලා තියෙනවා නැගිටින්න බැරි වුණාට අත්පය කහලා තියෙනවා අත්පය හොලවන්න බැරි වෙනවා. ඒ කර්ම නිම වෙන තෙක් ඒක විපාක සත්‍යයෙන් ලැබෙනවා. අපි කොච්චර දුක් වුණත් ඒක භෝගයට කිරීමක් නෙවෙයි. ඒ රෝගයට බඳු වූ තැනැත්තා කොච්චර දුක් වුණත් රෝගය තවත් තීව්‍ර වෙනවා විනා ඒක රෝගය අඩු වෙනවා. මානසික ස්වરૂපයන් කායික රෝග තත්ත්වයන් වැඩි කරනවා. මානසික තත්ත්වය නිසා තමයි තමන්ගේ රෝග බොහෝ දුරට වැඩි කරගන්නේ සමහර නොදන්නා අය. එතකොට තමන් ඇසුරු කරන කවරෙකුට හරි රෝග පීඩා කරදර මේක ආකාර දුක්ඛමකට උදපත් වීම නැත්නම් ධනහානි ආනි මොන දෙයක් සිදුවුණා ඒ සිදුවුණු දේවල් අපට සිදුවෙලා ඉවරයි වළක්වන්නට බෑ කියන එක තේරුම් ගන්න. ගම්ජා සිදුවුණා නම් ඒ සිදුවෙච්ච දේ සිදුවුණා නැවත ආපහු ගන්නට බෑ. ආපහු ගන්නට බැරි කරුණු රාශියක් අතර ඒකත් එකක්. ඒ දේ කෙරෙහි කොච්චර පසුතැවුණත් වැඩක් නැහැ. පසුතැවීමෙන් කිසිම පළක් ප්‍රයෝජනක් නොවන නිසා මේක කලියුත්තේ කුමක්ද කියලා ඥානාන්විත සිතලා ඒ අනුව අධ්‍යයනය කිරීමයි කළ යුතුයි. ඒක නිසා මේ කර්මය ගැන සිහිපත් කරන බුදුරජාණන් ඉතාලම ලාභාලවාච කෙනෙක් මරණත් ප්‍රශ්නයක් නැහැ. එයාගේ කර්මයෙන් දනුව නැහැ. තමන්ගේ දුර වෙන්න පුළුවන්, පුතා වෙන්න පුළුවන්, සහෝදර සහෝදරිය කෙනෙක් පුළුවන්. හිතට කිසිම බලපෑමක් නැහැ. සංකෑමක් නැහැ. මොකද යාගේ කර්මයේ ඉච්චරයි. ජීවත් වෙන්නේ කර්ම සංකේ ඉච්චරයි. අකුසල කර්මයක විපාක ඒක උපදහත කර්මයක් වශයෙන් ඉදිරිපත් වෙලා මරණයට පත් කළා. ඒක අපි කොච්චර දුක් වුණත් පලක්වන්නද බැහැ. මරණ පුද්ගලයා නැවත පණ මරණ පුද්ගලයාට පණ දෙන්නත් බැහැ. ඒක දුක් වෙනවා නම් මොකටද? ඕකේ උපත්ය ගැන දුක් වෙනවා නම් එයාගේ කර්මයට අනුව ඒක සිද්ධ වුණා. අපි දුක් වෙනවා නම් කොහෙවත් ඉන්න රෝගයක් නිසා අපේ මානසික සුවය සහනය සැලසීම අපි නැති කරගන්නවා අපේ තියෙන ගොංකම නිසා මලස. ගොංකම කියන්නේ මොකද? ඒක නිසා මේ ගැන සිහිපත් කරන මේ ලෝකයේ සෑම සත්‍යයකම ඒ පුද්ගලයාට ආවේනිකෝ කර්මයන්ට අනුකූල වන ආකාරයෙන් මේ ලෝකයට ආවේ මේ ලෝකේ කියන්නේ ලෝකෙ විශ්වය කොතනකට ආවේ ඒ පුද්ගලයන් විසින් කල්ලද අකුසල හෝ කුසල කර්ම විපාක ශක්තියට අනුව සැප හෝ දුක් විඳින්නේ. ඒ වගේම ඒකෝ ඒ පුද්දලෝ අතීතේ කරන අකුසල කර්ම වලින් මේ ප්‍රතිසන්දිය ලැබලා ඉපදුනා කොහේ හරි ඊට පස්සේ ප්‍රවෘත්ති විපාක වශයෙන් මේ ආකාරයෙන් මේ ප්‍රවෘත්ති විපාක ලැබෙන විට ඒ විපාක ශක්තියම නැවත අකුසල ධර්ම හෝ ක්ලේශ ධර්ම ඇති කර ගැනීම සඳහා උපයෝගී කරගන්න ආකාරය දකිනවා. කර්ම වටයක් දෙනවා විපාක වටයක් දෙනවා කිලේශ වටයක් දෙනවා. වට කියන්නේ උත්ස කියන්නේ. උත්සේක ගමන් කළාට කවදාවත් නිමක් වන්නේ කොතෙක් ගියත් උත්සේක ගමන් කරපු කෙනාට කෙලවරට යන්නට බෑ. ඒ වගේ මේ කර්මවල ස්වરૂපයත් එහෙමයි විපාකවල ස්වરૂපයත් එහෙමයි කෙලෙස්වල ස්වરૂපයත් එහෙමයි උත්සාහකාර වශයෙන් ක්‍රියාත්මක වී සංසාරේ පුරා ආව පින්නම් පාන මොහොත දක්වාම විපාක වටේ ක්‍රියාත්මක කරනවා. එතකොට මේ මේ විපාක වලට මුහුණ පාන්න තිබුණාන් පස්සේ බොහෝ සත්‍යෝ ඒකම කම්ම බවට පත් කරගන්නවා. තමන් ඇසුරු කරන අයට යම් ආකාරයක අකුසල කම්මයක් පළදෙන විට ඒ ඇසුරු කරන අයට ඒකේ නිස්සන්ද ඵල භුක්ති විඳින්නට සිදෙන එක වළක්වන්න බෑ. නිස්සන්ද ඵල කියන්නේ වෙන කෙනෙකුගේ දෙයක් නිසා Tamanta අත්දකින්නට සිදුවන යම් යම් දෙයක්. දැන් මේ සුවඳ කෝරුව සාගෙන ආව මේ ගන්නේ පූජා කරන්නේ. ඒ බෑග් එකක් සුවඳ ගන්නවා. ඒ කියන්නේ සුවඳ කෝරුව නැහැ බෑග් එකක් ශි. කඩදාසි බෑග් එක. ඒ කඩදාසි බෑග් එකක් සුවඳ කෝරුව ඉවත් කරලා සුවඳ ගන්නවා. දුබඳ මම දෙයක් උපදාගෙන ආවනම් මේ දන්නවා කෑම පිනු දන්නවා සමාධි වය අපි සින්දුවල දේවා. ඒ කොලේ කොහොමද වෙන ගහන? මොකද ඒ අසෝතර දේ නිසා ඒක ඒකත්වයට පස්සක්. ඒ වගේ තමන් ඇසුරු කරන අයට අනිෂ්ට විපාකයක් ආවට පස්සේ ඒකේ අයහපත් ප්‍රතිඵල Tamanta නිස්සන්ද පන වශයෙන් ටිකක් දුකින් දින්න වෙනවා. නමුත් ඒකේ ඒක විඳිනට Taman අකුසල කර්මයක් කරලා තියෙනවා. ඒක නොවිඳින්නටත් පුළුවන්, විඳින්නටත් පුළුවන්. මොහොතයි විඳිනවා ප්‍රඥාව තියෙන අය විඳින්නේ ඒ නිසාම බලන්න. ඒක නිසා ඒ විදිහට කර්මය ගැන සිහිපත් කරන්න, කර්මය ගැන සිහිපත් කරපුවම මුළු විශ්වයේ සෑම සත්‍යයකම මේ කර්මයට යටත් වන ආකාරය තේරුම් ගන්න. පළවෙනි කාරණාව උපේක්ෂාව ඇති කරගැනීමට පිළිවිසි ඒ මාසී. අනාත්ම ස්වභාවය තේරුම් ගන්න. අනාත්ම කියන්නේ තමාට ඕන විදිහට සිදු නොවන හසෝවන්න බැරි තමා නොවන තමන්ගේ නොවන දේවල්. ඉතින් ආත්මයක් මමයේ මගේ ආදී ඔක්කොම සිත තුළ තියෙන සංඥා මාත්‍ර වෙනවා සිතේ විතරයි. එතකොට අනාත්ම ශ්‍රී ලෝකයේ පස්සන ධර්මානෝ බලන විට තමන් ඒ අනාත්ම ස්වභාවය දක්නට නැහැකම නිසා උපේක්ෂිත නොවි අනන්තවත් දුක් දැහැට කම්කටොළට මෙතෙක් දිපත් වෙනවා. ඒ නිසා අනාත්ම ස්වභාවය තේරුම් ගත යුතු කරුණක්. අපි තුම තමන්ට අදාළ නොවන දේශපාලන පක්ෂයක් කරගෙන තමන්ට අදාළ නොවන ආකාරයේ කටයුතු කරනවා. ඔය වස්තය කටයුතු කරන තමන් මෙහි දුක් වෙනවා. නැත්නම් අපි තුම යම් කිසි කෙනෙක් අකුසල කර්මයක් කරනවා. එයා අකුසල කර්ම කරන්නේ. තමන් මේ මෙහෙම මෙහෙම කරනවා මට අකුසල කර්ම ඔය වැරදිච්ච ඉන්නන්න බෑ කියලා මේ බොහෝට තමන්ගේ මූලිකම දැක්කේ. සමහර අය ආමුදුරුන්ට සින්නේ නුරුන්ට දෝෂ ආරෝපණය කරනවා. ඒ ඇගේ සුළු වරදක් දැකලා යම් කිසි කෙනෙක් යම් කිසි වරදක් කළා නම් ඒකේ විපාක සත්‍යයෙන් ඒක දුන්නේ. තමන් තමන් ඒ ගැන හිතලා දුක් වෙනකොට දෝමනස් වෙන්නේ පත් වෙන විට තමන් අකුසල කර්ම රැස් කරගන්නා බව ලෝක සත්‍යය දකින්නේ ඒ නිසා බාහිර ලෝකයේ සිදුවන ක්‍රියාදාමයන් තමන්ට ඕන විදිහට හසුරවන්නට බැරි බව තේරෙනවා ලෝකයේ මේ ඕන දේ කොහේ කරපුවා අකුසල කරන අය අකුසල කරපුවා මට මොකෝ කියන්නේ කුසල කරන අය කුසල කරපුවා මට මේ ඇතලාන මේ විපාකේ භාවනා කරන අය භාවනා කරපුවාව සසර යන්න කටයුතු කරන අය සසර ගියාව අපිට පිසුදාව මොකක්ද මේකට පස්සේ ඕවා ඔක්කොම මේ කුද්දලව කරමු කර්ම ඒ ඇයිටම දුක් වේදෙන ක්‍රේ කියලා හිතනවා ඒ ස්වභාවික දේවල් සම්බන්ධයෙන් ඒ ආකාරයෙන් නැත්නම් මේ රට ජාතිය ආගම භාෂාව ආම්ල කෙනෙක් ඉතින් හදිස්සියෙන් නෙවෙයි මේ කොහොමවත් කියන රසස්තරයේ ගහන ජාතියක් හරි ගන්න භාෂාවක් හරි හදන ආගමක් හරි හදන ලෝක සත්‍ය සංසාරයෙන් සංසාරයට යොමු කරන පසුපස ගියාගේ සංසාර ගමන දිග්දර්ශ මගේ රට මගේ ජාතිය මගේ භාෂාව මගේ ආගම මේවා අනාගත ස්වභාවයේ තේරුම් ගන්නට බැරුව කරන බොළඳ ප්‍රකාශ එතකොට ඒවා උපාදාන කරනවා උපාදාන කරපු ගමන් කර්ම සංස්කාර උපාදාන පත්‍ය භවෝ කියලා මේ දන්න කර්ම භව රැස් භවයවන භවපත්‍ය ජාතේ තනාති ජාතේ කියන දෙන්නේ ඒ නිසා කොහොමවත් තියෙන දේවල් සමාන උපාදාන කරන්න අවශ්‍ය නැහැ ලෝකේ සිදුවන දේවල් සිදුවන ඒ ආකාරයෙන් ඒක අපිට වළක්වන්න බැහැ ඒක නිසා ඒ විදිහට සිතන්නට පුරුදු වෙන්න ඕනේ. තමන් අවබෝධ කරගන්න ඕනේ. එතකොට ලෝකේ කවදාවත් කවල් කෙනෙක් කිව්වත් එකයි කවදාවත් සිදුවනත් එකයි සම්මන්ත ඒක මානසික පීඩනයක් දෙන උපේක්ෂිත සමාගයේ උපේක්ෂිත භාවයෙන් නැති කරන කරුණක් වන්නේ මේ උපේක්ෂිත භාවයේ වෙනස් වශයෙන් තියෙන සාදි ගුණය කියන්නේ නාමේකාදී අලාභේකාදී ඉච්ඡේකාදී අනිච්චේකාදී කම්පේකාදී අපම්පේකාදී මනාපේකාදී අමනාපේකාදී සාදී ආදිවාසීන් එක විශ්නේ තවදුරටත් ඔයනම් මට කියන්න පුළුවන් විස්තර කරන්න. ඒ වචන මම කියපු වචන. එතකොට ලාභ ලාභය සංසාරයෙන් ලාභ ප්‍රශංසාට දුක් මුල් මොනවා සක්කාවක් හිතේ නදහස් සපා ගන්නට පුළුවන් නම් මේකක්වත් Taman ඕනේ විදිහට හසුරන්න බෑ කියලා ඒක ලොකු දෙයක්. තවත් සමහර අය අනුගේ හැසිරීම දැකලා මෝඩ වෙනවා. ගස්සගෙන යනවා. එයා බලන්නේ නිකන් නුරුස්නා විදිහට. එයා විදිහින් පිළිදෙන්නේ. ඔය විවිධාකාරයෙන් මේවලට බහැලා. එයාගේ ඒවා තමන් අල්ලගෙන තමන් මේ මානසික පරිසරතාව නැති කරගන්න. මේ කෙස්සිට බලන්නේ නැති ආකාරම මේක. එතකොට තමන්ගේ ඇහැට ප්‍රිය රූපයක් දැක්කොත් දැනෙනවා අප්‍රිය රූපයක් දැක්කොත් ගැටෙනවා අප්‍රියෝ ප්‍රිය නැති රූපයක් දැක්කොත් සමහර විට මෝඩ උපේක්ෂාවට හිතවත් කරගන්නවා සාමාන්‍ය රූපයගේ ස්වરૂපයක මේ දෙකේ හැම අවස්ථාවෙදීම උපේක්ෂිත වෙන්නට පුළුවන් ඇසට රූපය දැකලා ඇලිලා ඒකට ආසා කරලා ආදරය කරලා දැඟිලා රාගය ඇතිලා සංනාව ඇති වෙලා නැත්නම් භාණ්ඩයක් නම් ඒකට සංනාව ඇතිලා ඒවා උපාදාන කරනවා ඒවා උපාදාන තෝරන්නේ කියලා කටයුතු කරගෙන ඉතින් ඕවා බලාගත්තාට පස්සේ උපාදාන කළාට පස්සේ ඇති වෙන මානක ස්වરૂපයක් කලියු ප්‍රයාදාම වෙන ඒතන සිදුවන කර්ම සංස්කාරයන්ගේ ස්වභාවය තේරුම් ගන්න ඕනේ. මෙතෙක් සංසාරේ පුරා එන සිදුවන සිදුවෙච්ච නිසා මේ සංසාර දුක අනුභව කරනවා. ඇසට පෙනෙන රූපේ දැකලා ගැටුණා නම් Taman කැමති නැත්නම් සමහර විට මේ කවදාවත් දැකලා නැහැ දකින්නකොටම දුස්සන්නේ. මේ Taman මිත්‍රයෙකුත් නෙවෙයි හතරෙකුත් නෙවෙයි දැකලත් නැහැ හඳුනන්නේ නැහැ දකින්නකොටම දුස්සන්නේ. Taman ගේ ප්‍රේෂිතම නැති කරගන්න. නැත්නම් Taman ගේ හතරෙන් දැක්කනම් ඉතින් ශාප කරනවා හොඳක් වෙන්න දෙපා කියලා හිතනවා නැවත නැවත ඒ ගැන සිහි කරනවා දුක් වෙනවා හැටි මානසික සංඥාව සැලසිල්ල නැති කරගන්න. කනට ශබ්ද වුණත් එහෙමයි. නාසයට ගඳ සුවඳක් දැනුණත් එහෙමයි. ඉවතට දැන් වෙයි නාසයට ගඳ සුවඳ දැනෙනකොට තමන්ගේ වස්තුවේ බාහිර කෙනෙක් සත්‍යෙත් තේන්න කැට කරලා ගියොත් එහෙම සිදුවන ආරවුල් දෙනවන්ද? බල්ලන්ගේ බලුගතිය එහෙමයි. තිරිසන් සත්‍යන්නේ තිරිසන් ගතිය එහෙමයි. මානවයන්ගේ මානසික ගතිය ප්‍රසන්නතිය සම කරන්නට බැහැ. කෙසේ සතියින් මේ ගඳ සුවඳ පැත්තම තමයි කටයුතු කරන්නේ. දිවට දැනෙන පස්සනිසා ක්‍රියාකාරයෙන් බොහෝ දෙනෙක් එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. මේ ඇලීම් ගැටීම් දෙතර දොනවත් දොනවත් කියන්නත් පුළුවන්. ඇලෙන දේවල් ශ්‍රේෂ්ඨව කටයුතු කරන සමාජ අපසකන්න සැස්වීම. කායක දැනෙන ස්පර්ශනිකා කියන තමයි. මානසික හමුවන විවිධ අරමුණු නිසා මේ විදිහට අතීත කරන්නට සාමාන්‍ය සත්‍ය අපිට දෙනවා ඒක තමයි ස්වરૂපය. මේ හැම අවස්ථාවකදීම කන්න සංස්කාර යන්තෙලා දුක්ඛ සමුදය ක්‍රියාත්මක වෙනවා. සසර දුකටම බහින දේවල් මේ රැස්කරගන්නේ කියන කරුණ එය දන්නේ නැහැ. ඒක නිසා මේ තේරුම් ගන්න ඕනේ මේ අවස්ථාවවලදී මම උපේක්ෂා වුණොත් එහෙම ඒ තුළින් ඒ දුකහරු ඒ ඒ හැමෝම අරමුණු තුළින් සිදුවන කර්ම සංස්කාර ගැනීම නතර වෙනවා විතරක් නෙවෙයි ඒ කර්ම සංස්කාර නිසා අතීත සංසාරික දුක උපදවා දෙනවා නම් ඒ ඒක නතර වෙනවා දැන් එහෙට උකද්දකට තරහ ගිහිල්ලා දැනලා ගාලා මේ වේදනේ කළා නැත්නම් ඒ ගැන හිතේ එකක් දුක් වෙලා මේව කළා මේව කළා ආදී වශයෙන් නැත්නම් සාප කර කර මේ දේවල් කරනවා සමාජයට දැන් ශාලාවට යනවා නම් දුවට යනවා නම් ළඟ බාධික ඉඩම් කැලේට පවා සමහර විට. එතකොට ඉඩමේ වටිනාකම වැඩි ප්‍රමාණයක් දෙනවා කොහොමවත් ඉන්න නීතිස්ස මහත්වරුන්ට. එහෙම අවස්ථාවක් තියෙනවා. මිනිස්සුන්ගේ තියෙන මෝඩකම ඉතින් තියෙන්නේ. ඒ නිසා මේ ඉන්ද්‍රයන්ට අරමුණු හමු වුණාට පස්සේ මේ උපේක්ෂිත භාවය නැති වෙන ආකාරය තේරුම් ගන්න. ඒ තුළින් කර්ම සංස්කාර සාධිත සංදේශන්තේ ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගන්න. ධම්මයෙන් ඒ කන දහම සද්දයක් කියලා තමයි බැලලා තියෙන්නේ. එතන අසන අසන සද්ද සද්ද සද්ද කනේ සද්ද වැඩි නැති වෙන ඕකමට මොකක්. එච්චර ඇති දුන ප්‍රමාණත ක්‍රියාදාමය කියලා උපේක්ෂිත වුණා නම් ඒක එතනින් ඉවරයි. අපි අල්ලගෙන මට කළා මට කළා කියලා ඕක නැවත නැවත සිහිපත් කරලා ඉන්නකොට ඒ මිනිස්යා කරගන්න අකුසල වලින් අපි අනාගතයේ සංසාරයේ දිග්ගැස් වෙනවා. ඒ දිග්ගැස් වෙන ස්වરૂපේ සම්පූර්ණයෙන් අතර වෙනවා උපේක්ෂාව නම් කොච්චර ලොකු ආනිසංසයක්ද ලැබෙන්නේ කියන කාරණාව තේරුම් ගන්න. මේ ඉතින් දෙන ආනිසා ආදීනවේ වඩා උපේක්ෂිත වීමෙන් ලැබෙන ආනිසංසය උපේක්ෂිත නොවීමෙන් ලැබෙන ආදීනවය. මේ දෙක හරියට පැහැදිලිව තේරුම් ගන්න ඉන්දිය ප්‍රතිබද්ධ වන ආකාරය. ඇහ කන නාසය දිව ශරීරය මනස. එතකොට සමහර අය අතීතයක් නැගෙන ඒකෙන් ඇලෙනවා, ගැටෙනවා, දුක් වෙනවා නේද? අතීතේ මෙහෙම කළා මෙහෙම වුණා නේද? අතීතයේ වැරෙන්න ඒකට වැරදිච්ච දේවල් වලට ඉහිච්ච කෙනෙක් අඳලා වැඩන්නේ කොච්චරවත් විදිහට හිමිලන්නේ අතීතයේ සිදුවුණු දේට දැන් පිළිගන්න යන්නත් බෑ අතීතයේ සිදුවෙච්ච දේ නැති සිදු නොවිච්ච දෙයක් කරන්නට කාටවත් බෑ. ඒක නිසා අතීතයේ සිදුවන ආනන්දයක්. ඒ වගේම සිත සිතා දුක් වීම මහා මෝඩකමක්. තමන්ගේ කර්මයට අනුව අනිෂ්ක විපාක දෙන දෙයක් අතීතයේ සිදු වුණා නම් සිදු වෙනවා. ඒක පිටයි. ඊළඟට එතකොට උපේක්ෂිත වෙන්නද පුළුවන්. අනාගතය ගැන ඉස්සලා තිබුණ මේ සිහින මවමව කරන කටයුතු අනාගතේ දැන් කරන්නේ වෙනම දෙයක් නමුත් අනාගතේ උපාදාන කරන එක තවත් දෙයක්. අනාගතේ උපාදාන කරන එකත් අයින් කරන්නේ. අතීතය අල්ලගන්න එකත් අයින් කරන්න. අතීතයේ ජීවත් වෙනවා කියන්නේ වර්තමාන සිතිවිලි විතරයි. අනාගතයේ ජීවත් වෙනවා කියන්නේ වර්තමාන සිතිවිලි විතරයි. අතීතයේත් නෑ අනාගතයේත් නෑ සත්‍ය වශයෙන්. වර්තමාන නාම ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම. තමන්ගේ සිත සදායි ඒවයි කියන්නේ. බාහිර අරමුණු වලට පටවන්න කියන්නේ ඒක. උදාහරණයක් වෙන ඇහැට ඉතාම ප්‍රිය ලක්ෂණ කෙනෙක් දැක්ක. මේ ලක්ෂණ තියෙන්නේ රූපේ නෙවෙයි. ආන්නේ හිත තුළ ලක්ෂණයි ලක්ෂණයි කියලා හිතන එක. තව කෙනෙකුට ඒක කැතයි කැතයි කියලා හිතන්න ළඟින් කැත භාවය තියෙන්නේ මේ ඒ රූපේ තුළ නෙවෙයි. Taman ඒ ගැන සිතීවිත නැකතයි කැතයි කැතයි. Tamanගේ මිත්‍රයෙක් ආගේ හිතවත් කෙනෙක් හොඳ කෙනෙක් කියලා හිතන අයව තියෙන්නේ රූපේ නෙවෙයි. Tamanගේ හිත තුළ සිතීවිත ටිකක්. ඒක අපිට ඉඳපත් තියෙන හතරේ නරකමනේ දෘෂ්ටි ඔබ තමන්ගේ සිතේ මේ සිතේ ක්‍රියාදාමයක් සමාගයේ සිතේ ක්‍රියාත්මක වීම පමණයි සිදුවෙන්නේ කියන කරුණ තේරෙනවා. එහෙම තේරුම් ගත්ත ලෝකයේ අරමුණ ලෝකයේ අරමුණ පාගේ පැත්තක තියෙයි. තමන්ගේ සිත තමන්ගේ පැත්තක පාගන්නේ. මේකට කියන්නේ සතර භාවනාව කියලා. ඒ කියන්නේ ස්වභාවය ස්වභාවයට බාර කරලා තමන් නිදහස් වෙනවා. ඔක මුලදීම දරුවා කියනවා ගෙලේකින් අපිට කරගන්න පුළුවන් කාරණාවක් නේ කාරණා. නමුත් ඒ කප්පේ තේරුම් ගත්ත පස්සේ ප්‍රේක්ෂිත වෙන්නට පුළුවන්. මේ උපේක්ෂා නොවීම සහ උපේක්ෂා වීමේ ආනිසංස. උපේක්ෂා නොවීමේ ආධිනව සහ උපේක්ෂා වීමේ ආනිසංස ඒ ආකාරයෙන් විවිධ ආකාරයෙන් දැකීදී දැකගත්තාට පස්සේ අතීතය කියන්නේ වර්තමාන දෙයක් අතීතයේ දේවල් ගැන මම උපේක්ෂා වෙනවා මඳහත් වෙනවා ඒව නැති පිළිවිති දේවල් සිදුවන දැන් කොයි විදිහට ඒකත් ඒකින් වැඩන්නේ කියලා උපේක්ෂා වෙන එක පහසුවෙන් කරන්න පුළුවන් අනාගතයේ Tamante බලාපොරොත්තු ඇති කරගත්තොත් බලාපොරොත්තු කැඩෙන්නේ මේ බව මතක තියාගන්න දැන් අපි නම් කියන්නේ සීස් එකට ගියා නෑ මහා හොඳට නියලා ඉන්න පාස් වෙනවා පාස් වෙනවා කියලා මහත් අහවුරු කරනවා මම කිව්වා ඕම් බලාපොරොත්තු තියාගන්න එපා එන්නේ කියන දුකෙන් ඉන්නවා ඉතින් දුක්ඛේ කියලා හිතාන කියනවා ඒක බලාපොරොත්තු නැතුව තියාගත්තොත් දැ එයා ඒ මොකද සංකීර්ණ වෙස්සන් යන්නේ කියන්නේ මාස්කන් තීන්ත ගානනේ එතකොට අර බලාපොරොත්තු කඩ තියාගෙන ඉඳලා නැතුණාට පස්සේ දුක ඒ වගේ අනාගතයේ බලාපොරොත්තු පොඩි කරේ තියාගෙන සිටින මිනිස්සුන්ට මානසික අසහන සිදු වෙන එක සිදු වෙනවා සෑම කෙනෙක් යමක් ලබා ගන්න උත්සාහ කරන එක නෙවෙයි මම අදහස් කරන්නේ. ඒ නිසා අනාගතය ගැන බලාපොරොත්තු තියාගෙන ඒව කඩ වෙනකොට දුක් වෙන එක මොන වෙලාවක් තියෙන එක විතරක් හිතන්න. ඊළඟට කල්පනා කරන්නේ මේ ලෝකයේ අනිෂ්ට දේවල් වලට Tamanda මුහුණ පාන්න සිදුවෙන එක පොඩ දෙයක් කියලා. කවුරුයි බන්නේ කොහොඳයි. නරක රූප දකින්න එක හොඳයි. නරක ගඳ ගඳවල් දැනෙන එක හොඳයි. නරක රෝග පීඩා කරදර වගේ දේවල් එන එක හොඳයි. හොඳයි කියන්නේ ඒවා හොඳ නිසා නෙවෙයි. ඒවා ආවේ නැත්නම් අපි හරිම උපේක්ෂිත පුද්ගලයෝ තමයි. ඒක උපේක්ෂාව කැඩෙන්නට ඇති අරමුණ ඇවිල්ලා නෙවෙයි. අරමුණ ආවේ නැත්නම් ඉතින් උපේක්ෂාවයි සාන්තයි නිවිලා ඉතින් ඒක තමයි. ඒ අරමුණු ආවට පස්සේ සමාධියේ සිට තුළ ආධ්‍යාත්මික ගුණවදාව දිනු කරගත හැකිම ඕකට කියන්නේ අර දෙසින් ඉස්ලාස් කියන විශ්වලාගත මුත්‍රාම් කියන. එතකොට ඒ විදිහට සමන් ඒ අරමුණු මානිෂ්ඨ අරමුණු අප්‍රිය කරන තාක්කල් අනිත් අරමුණු වලට එන්නේ පාසියා සිතා සිටින තාක්කල් අනිත් අරමුණු එන එක හොඳ නෑ මට ඉෂ්ට අරමුණු ලැබෙයි කියලා හිතන තාක්කල් උපේක්ෂිත වීම හෝ දුක් නොවී සිටීම කරන්න අපහසුයි. ඒ නිසා අනිත් අරමුණු එන එක හොඳ යාප් ගමම මම මේ හැම එකටම දෙස්සයි. අනාගතයේ අතීතයේ කොහොම ඒ විතරකන් වර්තමානයේ සම්බන්ධ කරලා වර්තමාන සමගයක් දෙන උපේක්ෂිතය. උපේක්ෂිතේ නෝට තමන්ගේ ශරීරය ගැන උපේක්ෂා වෙනවා. මහත් වෙනවා කියලා දුක් වුණාට වැඩක් නෑ ඒක ප්‍රතිකාම කියන සමානයි. ඡේද වුණා කියලා දුක් වුණාට වැඩන්නේ ප්‍රතිකම්ම සලන් තමයි එකයි තියෙන්නේ. නැත්තම් Taman ඉපදුනේ දුප්පත් පවුලක අහිංසක පවුලක හොඳට ඉගෙන ගන්න ලැබුණේ නැහැ. පොඩි ස්කෝලේ යන්නේ ඉගෙන ගත්තේ Tamanට මඟ පෙන්වීමක් කරන්න දීතියේ නෑ හොඳ ගුරුවරු දීතියේ නෑ. ඌ ඒක දැන් ඇති වැඩන්නේ. Tamanගේ කම්මේ තන් ඒවා සිදුනේ ඇත්තරයි. ඒවා ගැන උපේක්ෂිතය. Tamanගේ මේක ලක්ෂණ නෑ සමාත නෑ මේක අංගපසන ධර්මවාදී මේ වගේ ඒව ගැන දුක් කියලා තේරුම් පහකට පලක් ප්‍රයෝජන යන්නේ තමන්ගේ ශරීරය ගැන කොයි ආකාරයෙන් හිතුවත් ශරීර පාඩුවේ ශරීරය තියෙන ඒක නිසා ශරීරය ගැන උපේක්ෂාවයි තමන්ගේ වේදනා සැප දුක් නැදහස් විශේෂයෙන්ම දුක් වේදනාව උපේක්ෂා වෙනවා සැප වේදනාවත් ඇතිලා නැතිලා යනවා. ඉතින් ඔය කල්ලාගෙන ඉලෙත් වෙන්න බැරි දෙයක් නෙවෙයි. ඒක නිසා ඒවටත් උපේක්ෂා වෙනවා. සංසඤ්ඤා. මේ හොඳ දේවල් පිළිබඳ සංඥාව නෙවෙයි තමයි ඇතිවෙන්නේ බොහෝ විට නරක සංඥාවක් ඇතිවෙනවා. මේ සංඥා ගැන උපසතේ විදි ඊළඟ සංස්කාර සිතිවිලි ගැන උපේක්ෂා වෙනකොට විඥාන ගැන උපේක්ෂිත වෙනවා. ඊළඟට තමාන්ට මුහුණ පාන සිදුවන සෑම අවස්ථාවක් ගැන අර කලින් කියපු ආකාරයෙන් උපේක්ෂිත වෙන්නට. ඒවා සංස්කාර ස්කන්ධයට ඇදෙනවා. ඒක තමන්ගේ පංචස්කන්ධ ලෝකය ගැන උපේක්ෂිත වෙනවා. ඒ වගේම තමන් වගේමයි තමන් ඇතුළු කරන අයගේ පංචස්කන්ධ ධර්මයන් ගැන උපේක්ෂිත වෙනවා. ලෝකේ සත්‍ය ක්‍රියාකාරයෙන් කටයුතු කරක් කමන්නේ ඊළඟට අතීතයේ ගුණ උපේක්ෂිත වන අනාගතයේ ගුණ උපේක්ෂිත සම්මේ වර්තමාන වශයෙන් මේ දෙකම සම්බන්ධ වෙන වර්තමාන වශයෙන් මේ සෑම සත්පුරුෂ සාක්ෂාත් කිරීම උපේක්ෂිත වෙනවා. ස්වාභාවික දේවල් ගැන තේකාරය වෙනවා. සුනාමියාවත් එකයි, ගංගාතරාවත් එකයි, භූමි කම්පාවත් එකයි, පොළොව සැලුනත් එකයි, පිටුවත් එකයි. ඉතින් ඒවා වළක්වන්න බෑ. Taman දුක් වෙනවා. ඉතිරිච්චව. මොන කරන්නේ? ස්වාභාවික දේවල් ගැන තේස්තේ. ඊළඟට අනාත්ම ස්වરૂපයේ තේරුම් ගන්න අපලින් මාර්ග කඩුණ කිව්වා. අනාත්ම දේවල් කිසිවක් Tamanට ඕන විදිහට හසුරවන්න බෑනේ මේ ඔක්කොම කෙලිම උපේක්ෂිතයි. තිරසන් සත්‍යයෙන් ගැටෙන තිරසන් සත්‍යෝ කියලානේ ඒගොල්ලන්ගෙන් අපිට බලාපොරොත්තු වෙන්න බෑනේ ඒක නිසා. ඒක ඇවිදින තමන්ගේ සෝබතාව තිරසන් හරි ලෝකේ ඉන්නවනම් යම්කා තිරසන් සත්‍යයේ සෑම සත්‍යයක් කෙනෙක් උපේක්ෂිතයි. දැන් එහා පැත්තේ වත්තේ හරක් දැන් දහම මම අතින්ම කෑම කවනවා ඒක ඉස්සරහා මේ තරුණ බස් එකට. මිනිස්සු හරි දවසක් මෙතන ඉස්සරහින් මිනිස්සු හරියෙන් කෑ ගන්නකොට ගේක් කෑ ගන්නකොට මහර කවිකුණලා නාත් එන්නනුවට දාලා තියෙන ඇඟිල්ලක් විතර අර නයිලොන් නළුවක් ඉන්නේ ගලනම් මෝ අදින විදිහ උ කඩාන් යන්න හදනවා මට දුක ඉවසන්න බැහැ අනේ කව් කියන කරුණා ඒ ඒ මරණ දිගින් යන සත්‍යයන් දීලා තියෙනවා ඉතින් මට ප්‍රබා මේ වගේ උපදාන යන්න හදනවා එකපාරට මට හිතෙනවා මෙයා මේ වගේ දේවල් කලින් කරලා තියෙනවානේ. මේ කර්ම විපාක නියම දකින්න. අර කරුණාව කියන එක හොඳයි තමයි. නමුත් ඒ කරුණාව තුළ අන්තංගත වෙනවා නම් දුක. ඒ දුක සහිත කරුණාව හොඳ නෑ. එහෙම නැත්නම් ඒක ඒක සුදු මොහොතකදී සිදුවන දෙයක් මම කියන්නේ. ඒ වගේ සමාන පිට උපේක්ෂා කරගන්නට ඕනේ බාහිර දේශා සත්‍ය කොයි විදිහට අමස්සෝනලෝ මේ දමස්ස කොට සමාරයට Tamante නිවැර කරනවා කරදර කරනවා පීඩා කරනවා වෙන්න පුළුවන්. ඒ අය කරන කන්නේ ඒ අය දුක් වෙන්නේ ඉච්චරයි. Tamange දුක් වේදනාව වළඳගෙන දඟලනවා නම් දුක් වේදනා දෙකක් තියෙනවා. ඒක අතරව ඒ සමණ්ඩ හිලිහැර කරදර කරන අමනුෂ්‍යකයි මනුෂ්‍යකයි අපිට පරි කවරෙක් හරි ඒ පිළිබඳව අපි දේවල් කරනවා නම් ඒකෙන් වෙන පාඩුවට අමතරව Taman මේ දේවල් කිරීමේ සිදුවන මහා අනිත්‍ය විපාක පාඩු දෙකින් තියෙනවා. ඒවා ඉවසුවා නම් මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා ඒ බොහොම අමනුෂ්‍ය දෙයක් විශේෂ වෙයි කියලා අමනුෂ්‍ය දකින අමනුෂ්‍ය දකිනයි. මනුෂ්‍යලට බලාපොරොත්තු වෙන්න බෑ අමනුෂ්‍යයි. ඒක තේරෙනවා. දෙවිවරු ගැන උපදේශා වෙන්න. දෙවිවරු කියන තමන්ගේම අම්මා වෙන්න පුළුවන්, තවත් එක්ක වෙන්න පුළුවන්, දිවි ලෝකෙට ගියා තමන් තමන්ගේ පුතෙක් නෙවෙයි කියලා සලකන්නේ නැති වෙන්නට පුළුවන් කතා කරලා. නැත්නම් මේ දෙවියෝ Tamanට විරුද්ධව සාප කරපුවා ඉන්න පුළුවන්. දඬුවම් කරන දෙවියෝ ඉන්න පුළුවන්. තරහින් කටයුතු කරන දෙවියෝ ඉන්න පුළුවන්. තමන්ගේ ප්‍රේක්ෂාවන තමන්ගේ කර්මයේ තමයි මේ සිදුවන්නේ. දෙවියෝ මොනවා කරත් අපිට මොකක්ද දෙවුණත් අපිට මොකද දේශෙන් දෙවුණත් අපිට මොකද. අපි ඇදෙයි. නැත්නම් මාරේ භාවනා කරනවා. මාරේ ආවත් මාර්ගය කරන අකුසල කර්මවල විපාක මාර්ගයයි. Taman මේ අකුසලයේ බලයේ විපාක දුක් විපාකයේ මූණ පාන්න අකුසල කර්ම කරලා තියෙනවා. Tamanගේ අකුසල කර්ම ගේම ඒ අය Tamanගේ අකුසල කර්මේ උදුරා ගන්නවා. කාදාත් අකුසල කර්ම බලෙන් උදුරලා ගන්නවා. හැබැයි එකකට ගන්නේ දත්ලක්ෂ කෝටි ගන්න. පුරාණ ධර්මං පුත්ත පුස්ත යන්ති කරෝමි කියලා බුදුහාමුදුරුවෝ දැක්වූ කාර්යය කියන පැරණි අකුසල කර්ම මෙන්න දුක් විපාක ලැබෙන්න ලැබෙන්න ගෙවි ගෙවි යන බව තේරෙනවා. එන්නේ තමයි මිසිත නිකම් උපේක්ෂිත වෙනවා. ඒ කරපු කර්මයේ ඉඳී මගේ කරපු කර්ම මම විදී මේවට කෙරෙහි ගැටිලා කටයුතු කළොත් තවත් මම දුකින් දුකටම පත් වෙනවා කියන එක. ශාම බ්‍රහ්ම පුත්‍රයන් ගැන උපේක්ෂාවෙන් ඒකට මුළු ලෝකයේ සියලුම සත්‍යක විශේෂයි. ඒ වගේම සියලුම අජීවි සංස්කාර ධර්ම ස්වභාවික දේවල් නිගල ඇස්ස අවුව ලං වතුර නොයේ දේවල් කියනන්නේ සෑම දෙයක් කිරීම උපේක්ෂකය. ලෝකයේ මිනිසු කොයි ආකාරයෙන් හතුරුනත් එකයි. තමන් ඥානෝදනේ බුද්ධ ධර්මකට මොනවා වුණත් ප්‍රශ්නයක් නෙමෙයි. තමන්ගේ රටට වෙන අපරදුනක් ප්‍රශ්නයක් නෑ තමයි. ඒවා තමන්ගේ කියන්නේ මේ ඉන්නකම් විතරයි මෙතන ඉඳලා තමන් ඉන්දියාවේ ඉපදුණා මම ලංකාවේ ඉන්නේ නෙවෙයි. ඊයාගේ මම ඉන්දියාවේ ඉන්නකොට මම ලංකාවේ ඉපදුවාසිය කියන්නේ. ඊයාගේ මම දෙවන ගෙදරක බයකුණා නම් මම සිංහල කියන්නේ. ඊයාගේ කතෝලික පවුලක ඉපදුණා නම් මම බෞද්ධයෙක් කියන්නේ. මෙරළ ගිහිල්ලා මුස්ලිම් පවුලක ඉපදුණා නම් මම බෞද්ධයෙක් කියන්නේ. මේ කොහොම මේ නොදක්කම නිසා ඇති කරගන්න පටු නිවන්දලු. ඒ නිසා මේ සෑම දෙයක් දෙහිම මම උපේක්ෂිත වෙනවා කියලා හිතන බාහිර වස්තු ස්ථාන සංස්කාරයක් කියන්නේ. එහෙම බලනකොට තමන් මුළු විශ්වය දෙසම පතුරවා බලන්නට ඕනේ. විශ්වයේ මොන සංස්කාර ධර්මයක් කියලාද තමන්ගේ සිත තුළ උපේක්ෂාව දැන් පිළිගන්නා නැත්තේ කියලා. කියන්නේ ඒ මුළු විශ්වයේම අපි හිතන විශාල භාජනයක් තියෙන. කෑම වහන ලොකු මේසවල තියෙන ලොකු වහන දෙයක්. ඒ වගේ එකකින් අපි ප්‍රේක්ෂාවෙන් වහන ලෝකෙ. බලනවා මේ උපේක්ෂේ භාජනේ වැහිච්ච භාජනයෙන් පිට මොකක් හරි ජීවීව වදී සංස්කාර ධර්මයක් තියෙනවාද කියලා. එතකොට Tamanda තේරෙනවා නම් කිසිම සංස්කාරයක් කෙරෙහි අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා. Tamange වේවා අනුන්ගේ වේවා. සාභාවික දේවල් වේවා නැත්නම් පරෝප අනිත්‍යයේ උපක්‍රම වශයෙන් සිදුවන දේවල් වේවා කවරක් කෙරෙහි නැහැ. නැත්නම් බුදුහාමුදුරුවෝ කෙරෙහි වේවා ධර්මයේ කෙරෙහි වේවා සංඝයා කෙරෙහි වේවා. Tamange රට ජාතිය භාෂාවෙන් දෙයක් කෙරෙහි වේවා. සෑම අවස්ථාවේදී මගේ සිතේ කිසිම සංස්කාරයකින් හැර කිසිම සංස්කාරයක් අතනෑර සෑම සංස්කාර කෙරීම උපේක්ෂිතයි කියලා හිතන්න පුළුවන් නම් තමන්ටම එතකොට මේ අය ළඟපු ප්‍රශ්නෙට පිළිතුරු ලැබෙනවා. සියලුම සංස්කාර කෙරෙහි උපේක්ෂා ගන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට පිළිතුරක් අපි දෙන්නේ. ඒ උපේක්ෂිත වෙනකොට සියලුම සංස්කාර කෙරෙහි මේ සියලුම සංස්කාර අනිත්‍යයට යනවා ඒක නිසා සමුපේක්ෂා වෙන්න ඕන කියලා හිතන. නිත්‍ය දෙයකට නම් ඉතින් උපේක්ෂා නොවේ හිතෙස් තමයි. අනිත්‍ය නම් ඉතින් උපේක්ෂා වෙන එක මොන තමයි. නිත්‍ය නොවන නිත්‍ය වන සංස්කාර ධර්මයන් ලෝකේ නැහැ. මේ සංස්කාර ධර්ම තුනේ සැප ලබා දෙනා නම් ඉතින් මේ ඉතින් මේ කොයි ආකාරයෙන් හිතුවත් තමයි නම සංස්කාර ධර්ම තුනේ දුකක් නේ ලබා දෙන්නේ. දුක් දෙන සංස්කාර කෙලි උපේක්ෂිත වෙනවා. ඊළඟට මේ සංස්කාර ධර්ම මම නම් මගේ ආත්මය නම් තමන්න ආත්ම ස්වરૂපයක් කියලා තියෙනවා නම් ඒ වගේ කොයි ආකාරයෙන් හිතුවත් තමයි මේ ඔක්කොම අනාත්මනේ. ඒ සියලුම සංස්කාර අනාත්මයි කියලා දැකීම. එතකොට සබ්බේ සංඛාරා මිත්‍යා සබ්බේ සංඛාරා දුක්ඛ. ඊළඟට නිවනත් එක්ක ඔක්කොම දේවල් සබ්බේ ධම්මා අනාත්ම. අන්න කොයි සත්‍ය අවබෝධ වීමයි. සියලුම සංස්කාර කෙරෙහි සිද්ධ නැඳහත් වෙනවා. මේ අවස්ථාවේදී සංඛාර උපේක්ෂා නාමය පිළිතනවා ඒකේ බාල අවස්ථාව. ඒකේ නබ්බේම අවස්ථාවක් තියෙනවා. ඒ වගේම බලවත් අවස්ථාවක් තියෙනවා. මේ ආරම්භයක්. ආරම්භුම මෙතන. ඒ විදිහට ආරම්භය පටන් ගන්න. ඒකම සංස්කාර ගැනීම මම දහස් වෙනවා. ඒකට තමන්ට තේරෙනවා නම් මේ සියලුම සත්ත්ව ලෝකයේම කර්මයේද යටත්ය කියලා. ඒ සියලුම සත්ත්වයන්ගේ කර්ම ඔක්කොම සත්‍යයෙන් ඈත් කරලා විශ්වයට එකතු කළොත් මුළු විශ්වයම කර්මයෙන් දැසී යනවා හරියට ජලයකින් දැසී යනවා අපි දැකලා තියෙනවා සතුන් විගුණන කුරුල්ලන් වැනි අය පුංචි කූඩුවක කුරුල්ල ගොඩක් දාලා එක දුගේ ඉන්නේ ඒ වගේ කර්ම නැමැති කූඩුව ආසනේ මුළු සත්ත්වේ මුළු විශ්වයම මේ සෞරග්‍රහ මණ්ඩලයේ මේ ලෝක ධාතු ගමනක් නෙවෙයි. කිසිම සත්‍යයක පිරිනුවම් පාපු නැති කිසිම සත්‍යයක් කම් වලින් දැරලා නැහැ. බුදුනක් දැරලා නැහැ, පටිබුදුනක් දැරලා නැහැ, රහත්නක් දැරලා නැහැ. පිරිනුවම් පාන්නෝන කම් වලින් දැරෙන්නේ පාපය. මේක දැක්කට පස්සේ මුළු ලෝකයේම කර්මයෙන් නැති සිටී කියනවා කියලා ඒ දෙසන බලාගෙන ඉන්න සිටිනවා. ඒක සමාධියක් කියනවා. උපේක්ෂා භවනාවේ ලැබෙන සමාධිය. ඒක උසස් සමාධිය. හරිදී ධනිත දුක්ඛ අනාත්ම වශයෙන් සංස්කාර ධර්ම විදර්ශනා වශයෙන් ඇදෙන විදර්ශනා උපේක්ෂාව ලැබේ. සමත වශයෙන් සහ විදර්ශනා වශයෙන් දෙආකාරකින් ලැබෙන උපේක්ෂාව ලබා ගන්න දෙආකාරයෙන් තමයි අපි කියන්නේ ඒකෙන් ලැබෙන ප්‍රතිඵල දෙකක්. සමත වශයෙන් ලැබුවොත් ධ්‍යාන, විදර්ශනා වශයෙන් ලැබුවොත් මාර්ගඵල ලබන්නට පුළුවන්. ලබා තියෙන ඵලයක් නම් පරිසමාද සමාදින්න පුළුවන්. එතකොට සෑම දෙයක්ම නැදහස් සිටින් දකින්නට පුළුවන් ශක්තියක් Taman ලැබෙනවා. ඒ ඒ මානසිකාර පවත්වන කාලය තුළ කිසිම සංස්කාරයක් ඉදී ඇලීමක් ඇති වෙන්නේ නැහැ. ගැටීමක් ඇති වෙන්නේ නැහැ. සෑම සංස්කාරයක් ක්‍රේම සිට නැදහස් වෙනවා සිට ප්‍රණීත සාන්ත භාවයට පත් වෙනවා. ඒ සංසන්තං ඒ සම්පන්නතං යදි ධම්මේකා උපේක්ෂාව ශාන්තයි උපේක්ෂාව සම්පතයි. හොඳයි මේ දේශනාව දැන් මෙතන නිම කරනවා. මේ ඉන්දිය භාවනා සූත්‍රයෙන් දේශනා කරනවා. මේ කරුණේ කියන්නේ නෑ වෙනේවදී. මේ විදිහට කටයුතු කිරීමේ නේත සංඛාර උපේක්ෂා ඥානයකෝ උපේක්ෂාවෙන් ලැබෙන ධ්‍යාන සම්පත්තිය ලබා ගන්න ආධ්‍යාත්මික ගුණවගාවක් ලබා ගන්න ලැබීවා කියලා සිතනය කරන දෙවියන් දෙන්න ආකාශයට කියන පාඩේ. ආකාශත්තා බුම්මත්තා දේවානංගා මෛද්దికා පුඤ්ඤන්තමන මොදිතා චරණ දක්කන් ශාසන ආකාශත්තා බුම්මත්තා දේවාදක්මා මෛද්దికා පුඤ්ඤන්තමන මොදිතා චරණ දක්කන් ශාසන ආකාශත්තා බුම්මත්තා දේවාදක්මා මෛද්దికා පුඤ්ඤන්තමන මොදිතා ඉරන් දක්කන් දුමන සදා දීපාසනය ගන්නා පින්නකම්මේන මා මේ බාල සමාගමෝ සර සමාගමෝ ප්‍රයාලි බාන තත්ය ධම්මේ කියන මාසෝක්ඛ්‍යවාන් උදෝත බුදුපා සංජල මේක ගොඩසති නිවාස්වා මෙයදල දේවා අභිවාදන සීලස සම්බුද්ධායන දත්තාලෝ ධම්මා වන්දන් තේයයි වන්නෝ සුඛම් බලං ආරෝග්‍ය සම්දත්තේ සතර සම්බුද්ධ නියතකෝ නිබ්බාන සම්බුද්ධ ඥාතේ සම්දිසෝ සුඛත්තේ වන්නෝ සදේවා